ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහපිරිවෙන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද කෝණගස්තන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ දීගනිකායේ දසුන්තර සූත්‍ර දේශනාව ඇසුරින්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 දසොත්තරං පවක්කාමි ධම්මං නිබ්බානපත්තියා දුක්ඛසන්තං කිරියාය සබ්බ ගන්තප්පමෝචනං තී සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද ධර්මදේශනාව සඳහා මාතෘකාව යොදා තිබෙන්නේ දීකනිකායේ දසුත්තර සූත්‍රය දසුත්‍ර සූත්‍ර දේශනාව සරියුත් මහරහතන් වහන්සේ විසින් චම්පා නුවර ගග්ගරා පොකුණ අසලදී වික්ෂූන් වහන්සේලාට කරන ලද දේශනාවක් මේ ධර්ම දේශනාව ශාසන ඉතිහාසය ඒ වගේම අපේ ධර්ම પરම්පරාව ආරක්ෂා කරගෙන ආපු වික්ෂූ પરම්පරා පිළිබඳවත් ඒ වගේම බුද්ධ ශාස්ත්‍රයේ ආරක්ෂාව බුද්ධ ධර්මයේ රැකවරණය පැවැත්ම සඳහා දේශනා කරන ලද විශේෂ සූත්‍ර දේශනාවක් වශයෙන් උත් වැඩගත් වෙනවා දීඝනිකායේ ඇතුළත් වෙන සූත්‍ර 34න් ඉතා වැදගත් සූත්‍ර දේශනා දෙකක් තියෙනවා සංගීති සූත්‍රය දසුත්තර සූත්‍රය කිය. මේ සූත්‍ර දෙකම තියෙන්නේ දීඝනිකායේ අවසානයේට 33 34 කියන අංක යටතේ. මේ දේශනා දෙකම සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන්නේ ඒ වගේම මේ දේශනා දෙකේම අන්තර්ගත වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පර්‍යාප්ති ධර්මය පර්‍යාප්ති ශාසනයේ අන්තර්ගත ත්‍රිපිටක ධර්මය සංක්ෂේප වශයෙන් ආරක්ෂා කර ගැනීමට යොදන ලද උපක්‍රමයක් වගේ සාරාංශකරණයට පත් කරලා මතක තබා ගැනීමේ ක්‍රමවේදයට අනුකූලව ධර්මයේ පාඩම් කර ගැනීමට මතක තබා ගැනීමට සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම මේ විදිහට සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද සුවාසු දහසක් වූ මේ ධර්ම ස්කන්ධය ආරක්ෂා කර ගැනීම සඳහා ධර්මයේ විනය ආරක්ෂා කිරීම සඳහා යම් කිසි ක්‍රමයකට සංග්‍රහ කරලා තැබීම අවශ්‍ය නේද කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේම බුදුරජාණන් වහන්සේට මතක් කරනවා එක් අවස්ථාවක සරියොත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්ස නිකණ්ඨනාත පුත්‍ර ශාස්ත්‍රවරයාගේ ශාසනය දැන් ලොකු අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිගණ්ඨනාත පුත්‍ර ශාස්ත්‍රවරයාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ ශ්‍රාවකයන් අතර විශාල ගැටුම් ඇති වෙලා තියෙනවා. නිගණ්ඨනාථ පුත් ශාස්ත්‍රෝයාගේ දේශනා පිළිබඳව විවිධ මත පළ කරමින් විවිධ විදිහේ වාද විවාද කරගන්න ශ්‍රාවක පිරිසක් බවට දැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ අර්බුද කොයිතරම් වර්ධනය වෙලාද කිව්වොත් එකම ආරාමයේ සමහර වෙලාවට පිරිස් වශයෙන් බෙදිලා කණ්ඩායම් වශයෙන් බෙදිලා ශ්‍රාවකයෝ වාද විවාද කරගන්නවා කෝලාහල කරගන්නවා. ඉතින් මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය විනය විවිධ අයගේ විග්‍රහවලට විවිධ විදිහට මතභේද වලට ලක්වන විදිහට සමහර අය විග්‍රහ කරමින් වාද විවාද කරමින් ධර්මයේ විකෘත කරાવી විනය විකෘති කරાવી ඒ නිසා මේවා සංග්‍රහ වීම අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේටත් යම් යම් අවස්ථාවලදී සරියුත් මහරහතන් වහන්සේ මතක් කර සිටියා. ඉතින් මේ කාරණය මුල් කරගෙන තමයි සංගීති සූත්‍රත් දසුත්තර සූත්‍රයත් දේශනා කළා තියෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී ධර්ම කරුණු පැහැදිලි කරන්න කියලා මතක් කරන්නේ සරියුත් මහරහතන් වහන්සේට මහා කච්චාන මහරහතන් වහන්සේට ඒ මොකද සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ මහා කච්චාන මහරහතන් වහන්සේලා ධර්මයේ පිළිබඳව විනය පිළිබඳව තාම හොඳට බුදුරජාණන් වහන්සේ වගේම පැහැදිලි කරනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට ඔබලා නිතරම සැරියොත් මුගලන් ආශ්‍රය කරන්න. සැරියොත් මුගලන් මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා ප්‍රඥයි. ඔබලාගේ අනාගත අභිවෘද්ධිය සඳහා නිතරම අනුශාසනා කරන්න සුදුසු අය සරියොත් මහරහතන් වහන්සේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලාට මව් කෙනෙක් වගේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කරුණ පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ නිතරම පෘථග්ජන භික්ෂූන් වහන්සේලාට අවවාද කරලා සෝවාන් මාර්ග ඵලවලටපත් කරනවා. මුගලන් මහරහතන් වහන්සේ අවවාද කළ ධර්ම දේශනා කරලා ඔබලා ඉදිරියට සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵලවලට පත් කරනවා. ඒ නිසා සරියුත් මුගලන් දෙනම මෞපියන් වගේ ආශ්‍රය කරන්න අවවාද ලබා ගන්න කියලා. එක් අවස්ථාවක චම්පා නුවර ওই ගග්ගරා පොකුණ අසල බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු විශාල භික්ෂු පිරිසක් වැඩ සිටියා. ඒ අවස්ථාවේදී මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා බැඳලා උන්වහන්සේලා බලාපොරොත්තු වුණා ධර්මානුශාසනාවක් කරાવી කියලා. බුදුරජාණන් වහන්සේ බොහොම කෙටි අනුශාසනාවක් කරලා ඒ භික්ෂුන් වහන්සේලාට මතක් කළා ඔබලා ගිහිල්ලා සරියුත් මහරහතන් වහන්සේගෙන් විස්තර සහිතව ධර්මයේ ඉගෙන ගන්නයි කියලා. ඉතින් ඒ අනුව සරියුත් මහරහතන් වහන්සේගෙන් ධර්ම කර්ම අසා ගැනීමට මේ භික්ෂුන් වහන්සේලා සරුත් මහන් රහතන් වහන්සේ වැඩ හිටපු ඒ විවේක ස්ථානෙට වැඩම කළා. වැඩම කරලා උන්වහන්සේලා සරුත් මහරහතන් වහන්සේට වැඳලා ආරාධනා කරනවා අපි ඔබ වහන්සේගෙන් කර්මස්ථාන ලබා ගන්න ධර්මානුශාසනා ලබා ගන්න කැමැති ඒකයි අපි ඔබ වහන්සේ සොයාගෙන ආවේ කියලා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ අහනවා ඔබලා දැන් මේ වැඩේ ඉන්න බුදුරජාණන් වහන්සේ හමු වුණාද? උන්වහන්සේලා දේශනා කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා අවසර ලබාගෙන ආවේ උන්වහන්සේත් මතක් කළා සරියුත් මහරහතන් වහන්සේ හමු වෙන්නේ කිය. ඒ නිසායි අපි මේ ස්ථානෙට ඔබ වහන්සේ වැඩ ඉන්න තැනට සොයාගෙන ආවේ කිය. ඒ අනුව සරියුත් මහරහතන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ යම්කිසි පිරිසක් එවන්නේ ඒ අයට ධර්මය අනුශාසනා කරලා සුදුසු කර්මස්ථාන ලබා දීමට සරියුත් මහරහතන් වහන්සේට මතක් කිරීමක් කියන එක. ඒ අනුව සරියුත් මහරහතන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට මේ දසුත්තර සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරනවා දීර්ඝ ධර්ම දේශනාවක්. මේ සූත්‍ර දේශනාව විශේෂයෙන් වැදගත් වෙන්නේ ධර්ම කරුණු 550ක් කරුණු වශයෙන් ගත්තොත් ස්කන්ධ වශයෙන් ගත්තොත් 550ක් මේ සූත්‍රයේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ එකතු කරලා තියෙන්නේ එක්තරා ක්‍රමයකට බොහොම ලස්සනට මතක තබා ගන්න පුළුවන් වෙන විදිහට ඒ වගේම බොහොම පිළිවෙලකට ඒ දේශනාවේ තියෙනවා සරියුත් මහරහතන් වහන්සේ මේ විදිහට මේ දසුත්තර සූත්‍රයේදී මූලික මාතෘකා 10ක් අරගෙන ඒ සෑම මාතෘකාවක් යටතේම නැවත 10 10 බැගින් මාතෘකාගෙන ධර්ම දේශනාවක් කරනවා. ඒකේ එක වශයෙන් අරගෙන ඒ අනුව කරු 10ක්ම පැහැදිලි කරලා ආය දෙක වශයෙන් අරගෙන කරු 10ක් පැහැදිලි කරලා ආය තුන වශයෙන් අරගෙන කරු තුන බැගින්ම 10ක් පැහැදිලි කරලා හතර වශයෙන් අරගෙන හතරේ කරුණු 10ක් දේශනා කරමින් පැහැදිලි කරලා පහ අරගෙන පහේ කරුණු 10ක් එකතු කරලා පහේ ගොඩවල් 10ක්. එතකොට 50. 6ත් 7 8 9 10 වශයෙන් සෑම මූලික කාරණයකටම කරුණු 10 බැගින් එකතු කරලා ගත්තාම හරියට 550ක් තියෙනවා. 550ක් මූලික ධර්ම ස්කන්ධ ධර්ම කරුණු අතුලත් කරලා දසුත්තර දේශනාව කරලා තියෙනවා. මේ විදිහට මේ දේශනාව කිරීමේදී අපට පේනවා සරියොත් මහරහතන් වහන්සේ මේ ධර්ම කරුණු භික්ෂුන් වහන්සේලාට ගැළපෙන ගැළපෙන විදිහට දේශනා කිරීම කියලා. මොකද චරිත විවිධයි. 500ක් භික්ෂුන් වහන්සේලා ගත්තම 500ක් චරිත. උන්වහන්සේලාගේ එක එක විදිහේ චරිත කුසලතා සතර පුරුදු ඒ වගේම විවිධ විදිහේ ප්‍රඥයන් විවිධ විදිහේ කර්මාන්ත පුරුදු කරපු අය විවිධ විදිහේ ඉන්ද්‍රිය වර්ධනීය වෙච්ච අය විවිධ විදිහට ඉන්ද්‍රිය වර්ධනය වෙලා නැති දුර්වල වෙච්ච අය විවිධ චරිත. ඒ නිසා ඒවට ගැළපෙන්න තමයි මේ විදිහට ධර්ම කරුණු විශාල ප්‍රමාණයක් අරගෙන ඒ ඒ ඒ භික්ෂුන් වහන්සේලාට ගැළපෙන්න දේශනා කරලා තියෙනවා. අනික් අතින් මේ දේශනාව පසු කාලීන භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් මතක තබා ගැනීමට පහසු ක්‍රමවේදයක්. මුලින් ත්‍රිපිටක ධර්මයේම සූත්‍ර විනය අභිධර්ම කටපාඩමින් තමයි භික්ෂුන් වහන්සේලා රැකගෙන ඒ අය දීඝබාණක වශයෙන් ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රධාන પરම්පරාව ආරක්ෂා කළේ කටපාඩමින්. මධ්‍යම බාණක වශයෙන් සරියුත් මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාව කටපාඩමින් ආරක්ෂා කරගෙන ආවේ. සංයුක්ත බාණක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව වලින් තමයි කටපාඩමින් ආරක්ෂා කරගෙන ආවේ සංයුත්ත නිකාය. ඒ වගේම අංගුත්තර නිකාය ආරක්ෂා කරගෙන ආවේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව වලින් කටපාඩමින්. ඒ නිසා මේ වික්ෂු පරම්පරා දීඝ බාණක, මජ්ක්‍ධිම බාණක, සංයුක්ත භානක, අංගුත්තර භානක, කුද්දක භානක ආදී වශයෙන් කටපාඩමින් ආරක්ෂා කරගෙන ආපු પરම්පරා වශයෙන් තමයි ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරා හඳුන්වන්නේ. උන්වහන්සේලාට හරි පහසුවක් තිබුණා මේ විදිහට මේ දසුත්‍ර සූත්‍රයේ සංගීත සූත්‍රය ආදී වල දේශනාවල ධර්මයේ බොහොම ලස්සනට සංග්‍රහ කරලා තියෙනවා. හොඳට කටපාඩමින් මතක් කරගෙන මතක් කරගෙන එකේ ගොඩ කරුණු ටික මතක් කරලා දේශනා කරනවා දෙකේ කරුණු ටික අපි පැහැදිලි කරනවා තුනේ කරුණු හතරේ කරුණු ඔය විදිහට මතක තබා ගන්න ලේසි පහසු ක්‍රමවේදයක් අංගුත්තර නිකායේ තියෙන මෙවැනිම ක්‍රමයක් ඒකක නිපාත ධික නිපාත තික නිපාත චතුක්ක නිපාත පංචක නිපාත චක්ක නිපාත සත්ත්ක නිපාත අට්ටක නිපාත ආදි වශයෙන් ඒ කොටස් එකේ ගොඩවල් දෙකේ ධර්ම කරුණු ගොනු කරලා ඒ මොකද ඒ පාඩම් කර ගැනීමට මතක තබා ගැනීමට පහසු ක්‍රමවේදයක් මේ අනුව දසුත්තර සූත්‍රයේ තියෙන මූලික ඉගැන්වීම මාත්‍රිකා 10ක් යටතේ තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒකෙදී සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා එකේ කරුණු වචයෙන් කරුණු 10ක් බහුකාර නැත්නම් බොහෝ උපකාර වෙන ඕනම කෙනෙකුට ඕනම කෙනෙක්ගේ ජීවිතයක් සකස් කරගන්න ඕන කැම කෙනෙක්ගේ ජීවිතයක් දියුණු කරගන්න ලෞකික ලෝකෝත්තර වශයෙන් සංවර්ධනය කරගන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙන එකේ කරුණු නැත්නම් මූලික කාරණා 10ක් ඔය බහුකාර කියන මාතෘකාව යටතේ සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම දෙකේ කරුණු වශයෙන් පැහැදිලි කරනවා හාන භාගීය කරුණු වශයෙන් ඒ මොකද පිරිහීමටපත් වෙනවා. ඒ කාරණා දෙක ඕනෑම කෙනෙක්ගේ ලෞකික ජීවිතයක්, ලෝකෝත්තර ජීවිතයක් පිරිහීමටපත් වෙනවා ඒ කරුණවල හැසිරුණොත් ඊළඟට පැහැදිලි කරමින් විශේෂ වශයෙන් මේ මාතෘකා යටතේ 1 2 3 4 වශයෙන් සෑම මාතෘකාවකටම තියෙනවා ඒ අනුව බහුකාර වශයෙන් එක ගොඩක් ඒ වගේම භාවේ තබ්බ වශයෙන් තව මාතෘකාවක් යටතේ ඒ වගේම පරිඤ්ඤය වශයෙන් තව මාතෘකාවක් යටතේ ධර්ම කරුණු පැහැදිලි කරනවා ඒ වගේ පහතබ්බ කියලා ඉවත් කළ යුතු ප්‍රගුණ නොකළ යුතු කාරණා වශයෙන් පැහැදිලි කරනවා තව මාතෘකාවක් යටතේ. ඒ වගේම හාන භාගියෝ කියලා පිරීමට හේතු වෙන කරුණු එකතු කරලා තියෙනවා මේ මාතෘකාව යටතේ. විශේෂ භාගියෝ කියලා යම් කිසි කෙනෙක්ගේ ජීවිත සංවර්ධනය කිරීමට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙන කරුණු එකතු කරලා රැස් කරලා කරුණු 60ක් තියෙනවා මේ 6 කියන මාතෘකාව යටතේ. හත්වෙනි මාතෘකාව යටතේ තියෙනවා දුප්පටි විද්ධෝ කියලා අවබෝධ කරගන්න අමාරු. අවබෝධ කරගන්න දුෂ්කර වූ ධර්ම කරුණු රාජ්‍යයක් එකතු කළා 70ක් තියෙනවා එහි දුප්පටි විද්ධෝ කියන මාතෘකාව යටතේ. ඒ වගේම උපාදේතබ්බෝ කියන මාතෘකාව යටතේ තවත් කරුණු රාශියක් විස්තර කරලා තියෙනවා. ඒ වගේම අභිඤ්ඤය කියන මාතෘකාවෙත් සච්චිකත සච්චිකාතබ්බං කියන මාතෘකාව යටතේ ධර්ම කරුණු පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මතක තබා ගැනීමට මූලික මාතෘකා 10ක් මුලින්ම සඳහන් කරලා ඉදිරිපත් කළා සරියොත් මහරහතන් වහන්සේ වික්ෂූන් වහන්සේලාට මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම දේශනා කරනවා දසුත්තරං පවක්ඛාමි ධම්මං නිබ්බාණපත්තිය 10 බැගින් කරුණු එකතු කරගෙන නිර්වාණාභෝධයට හේතු වන ධර්ම කරුණු පැහැදිලි කරනවා. ඒකෙන් මොකක්ද ඔබලාට ලබන්න පුළුවන් ප්‍රතිඵලය? දුක්ඛසන්ත කිරියාය දුක් නැති කරලා දුක්ඛ සාගරයෙන් ගොඩගීමේ ක්‍රියාව කිරීමට සියලු දුක් නැති කිරීමට පුළුවන්කම මේ ධර්ම කරුණු අනුව යම් කිසි කෙනෙක් ජීවිතය හදාගත්තොත් ඇති කරගන්න පුළුවන්. ඒන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? සබ්බ ගන්ති පහානම් සියලු කෙලෙස් ගැට ගලෝල දල අයින් කළා ප්‍රමෝචනම් ඒන් කෙලෙස් ගැට අයින් කිරීමෙන් ලැබෙන සතුට ප්‍රමෝදය ලබා ගන්න පුළුවන් නිර්වාණ ආબોධිය. ඉතින් මේ විදිහට මූලික මාත්‍රකාව තබමින් සරියුත් මහරහතන් වහන්සේ දසුත්තර සූත්‍රය දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට කර්මස්ථාන වශයෙන් භාවනා කිරීමට ඒ වගේම ජීවිතයේ ගොඩනගා ගැනීමට නිර්වාණගාමී මාර්ගයේ ගමන් කිරීමට අත්‍යවශ්‍ය වන ධර්ම කරුණු පැහැදිලි කරමින් සරියුත් මහරහතන් වහන්සේ ඉදිරියට මේ ධර්ම දේශනාව කරනවා. එහිදී පළමුවෙන්ම දේශනා කරන්නේ ඒකෝ ආවසෝ ධම්මෝ බහුකාරෝ මහණෙනි බොහෝ උපකාර වන්නා වූ එක ධර්මයක් ගැන කතා කරනවා නම් පැහැදිලි කරන්න පුළුවන් ඒ බොහෝ ප්‍රයෝජනවත් වන එක කාරණයේ වශයෙන් අප්පමාදෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මයන්හි අප්‍රමාද වීමයි බොහෝ ප්‍රයෝජනවත් වෙනවා ඕනෑම කෙනෙකුට ජීවිතය ශක්තිමත් කරගන්න අර්ථවත් කරගන්න බලවත් කරගන්න අප්‍රමාදී වීම මොනවටද කුසල ධර්ම වලට යහපත් වැඩ කිරීමට ප්‍රමාද වෙන්න හොඳ නෑ කල් දාන්න හොඳ නෑ තුල්හත්ති පදෝපම සූත්‍රයේ පැහැදිලි වෙනවා යම්කිසි කෙනෙක් අප්‍රමාදී වෙනවා නම් ඒක ඒ පුජ්‍යලයාගේ ජීවිතයේ ශක්තිමත් වීමට වර්ධනය වීමට නිවන් අවබෝධ කර ගැනීමට ඒකායන මාර්ගයක් වෙනවා. හරියට ඇතාගේ අඩිය ඇතුළට සියලුම සිව්පා සතුන්ගේ අඩි තියන්න පුළුවන්. ඒ මොකද ඇතාගේ අඩිය විශාලයි අනෙක් සියලුම සතුන්ගේ අඩි ඇත් අඩියට වඩා පුංචි. අන්න ඒ වගේ අප්‍රමාද නැමැති ධර්මය ඇතුළට අනෙක් සියලුම ධර්ම ඇතුළත් කරන්න පුළුවන්. අප්‍රමාදී වෙන පුජ්‍යලයාට අනෙක් සියලුම ಗುಣධර්ම දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා එකම ධර්මයක් උපකාර වෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවනම් ඒ එකම ධර්මයේ කුමක්ද? අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු කුසල ධර්මී හැසිරීමට අප්‍රමාද වෙන්න පමා වෙන්න එපා. අද කරන්න තියෙන වැඩේ හෙටට කල් දාන්න එපා. දැන් කරන්න තියෙන දේ තව පොඩ්ඩකින් කරන්න පුළුවන් කියලා කල් දාන්න එපා. වැස්ස සීතල උෂ්ණය කම්මැලි එහෙම කල්පනා කළොත් කවදාකවත් ජීවුණුවක් වෙන්නේ නැහැ. ඒක ගෘහ ජීවිතයට උනත් අදාළයි. යම් කිසි කෙනෙක් යම් කිසි රැකියාවක් කරනවා නම් ඒ රැකියාව බොහොම ශක්තිමත්ව හොඳට කරගන්න නම් අප්‍රමාදීව කම්මැලි නැතුව ක්‍රියාත්මක වෙන්න ඕන. ඉගෙන ගන්න දරුවෙක් වුණත් අප්‍රමාදීව කම්මැලි නැතුව මහන්සියෙන් ඉගෙන ගන්න ඕනි කැප වෙන්න ඕනි. පසුවට කල් දාන්නේ කිනාට කවදාකවත් තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න බෑ. ඒ මොකද ප්‍රමාද වීම ඕනෑම ජීවිතයක විශාල පරිහානියට හේතුවක්. ප්‍රමාද වෙන මිනිසයා හරියට මලමිණියක් වගේ. අප්‍රමාදීව වැඩ කරන එක්කෙනා හැම වෙලාවෙම සක්‍රියයි ජීවත් වෙනවා. ඒක නිවන් මඟට පාර මාර්ගයේ පාදා ගැනීමක්. Taman ප්‍රවේශ වෙලා ඉන්නේ ගමනේ. නිකන් ඉන්නේ නෑ සක්‍රියයි. මොකද කරන්නේ? ධර්මචාරී වෙනවා. කුසලේසු ධම්මේසු කුසල ධර්මයේ හැතිරෙනවා. කුසල ධර්මයේ හැතිරෙන පුජ්‍යලයාට එහි විපාක ප්‍රතිඵල දැනෙනවා. ඒ කොහොමද? තමන්ගේ ගුණ ධර්මවල ශක්තිය තමන්ට දැනෙනවා. පන්තිල් රකින්න කෙනෙකුට පංචශීලයේ අප්‍රමාදීව රකින්නවා නම් එහි ශක්තිය Tamanට මේ ජීවිතයේදීම ධික්ත ධම්ම වේදිනිය වශයෙන් ලබන්න පුළුවන්. ඒ වගේම දාන ආදී පින්දහම් කරන ඕනෑම කෙනෙකුට ධිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එහි ප්‍රතිඵල මේ ජීවිතයේ ලබන්න පුළුවන්. පරලොව ගැන කියනම කතාවද? විකාන්ත වශයෙන් පරලොවත් සුගතිගාමී වෙනවා. ඒ නිසා ධර්මයේ සඳහන් වෙනවා යේතේ කුසල ධම්මා සම්බේතේ උපරිභාගං ගමනාය අප්‍රමාදීව කුසල ධර්ම කරන අය ඒකාන්ත වශයෙන්ම උඩාතට යනවා. පටිසෝතගාමී වෙනවා. අනුසෝතගාමී නෙවෙයි. ගඟක උඩහට පීඩන කෙනෙක් වගේ කුසලෙහි දක්ෂයෙක් වෙනවා. කුසල ක්‍රියාවේ ප්‍රගුණත්වයක් ඇති ප්‍රවීණ පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ මොකද අප්‍රමාදීව දාන සීල භාවනාදී ගුණ ධර්මයන් කරන නිසා රකින්න නිසා ඒ නිසා අප්‍රමාදෝ අප්‍රමාද වෙන්න ඕනි මොකටද කුසලේසු ධම්මේසු කුසල ධර්මයන් හැතිරෙන්න ප්‍රගුණ කරන්න දියුණු කරගන්න ඒක මොන කාරණයක්ද බහුකාරෝ එහෙම නැත්නම් බහූපකාරෝ බොහෝ ප්‍රයෝජනවත් වෙනවා මොකටද නිවන් අවබෝධ කර ගැනීමට ලෞකික ජීවිතයේට මොකටද තමන්ගේ මෙලව ජීවිතය සාර්ථක කර අභිමතාර්ථ සාර්ථක කරගන්න යහපත් පරමාර්ථයක් ඇතුව යම්කිසි මිනිස්සෙක් යම්කිසි දෙයක් කරනවා නම් කම්මැලි නැතුව උනන්දුයෙන් එයාට ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් මේ ජීවිතේ. රැකියාවක් වුණත්, කර්මාන්තයක් වුණත්, ගොවිතැනක් වුණත්, අධ්‍යාපනයක් වුණත් කම්මැලි නැතුව කැපවීමෙන් යම්කිසි කෙනෙක් කරනවා නම් එහි ප්‍රතිඵල තියෙනවාමයි. ඒ නිසා පින්නතුණි සරියුත් මහරහතන් වහන්සේ මේ කාරණේ මුලටම මොකක්ද එකම බොහෝ උපකාරවන ධර්මය කියලා අහපු ප්‍රශ්නෙට අප්‍රමාදෝ කියලා උත්තර දුන්නේ ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේට මේ කාරණේ උපකාරයක් වෙනවා ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිවන් මඟටත් එසේමයි භාවනානුයෝගියාටත් එයිමයි. කම්මැලි කියලා, සීතලයි කියලා, නිදිමතයි කියලා, වෙහෙසයි කියලා යම්කිසි කෙනෙක් ප්‍රමාදීව සිටිනවනම් එයාට භාවනාවක් කරන්න බෑ. එහෙම නැත්නම් ඇඟේ පුතේ රුදාව බොහොම අමාරුයි වයසක කෙනෙක් මම දැන් දුර්වල කෙනෙක් මම දැන් කොහොම කල්පනා කරමින් හිටියොත් මට තව කල් තියෙනවා පස්සේ බැරිය අර සිදස් සංගරාව ලියපු පතිරාජ හාමුදුරුව පැහැදිලි කරනවා ජරණවින්න වියමෙන් සිපා රැහැවුරා තුන්කහට මරහට නොදෙනතෙක් තුන්දරින් සුසිරි පිරිවයෙහි කියලා අපට දෙන හොඳ අවවාදයක් ව්‍යාකරණ ග්‍රන්ථයක උනත් උගන්වන කාරණය ධර්ම කරුණ බොහොම වැදගත් වෙනවා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ಗುಣධර්ම වල හැසිරෙන්න, සිල් සමාදන් වෙන්න, දන් දෙන්න, භාවනා කරන්න පස්සේ බැරිය කියලා තරුණ කාලේ මොකටද අපිට සිල් ගන්නයන් පන්සල් යන්නේ මොකටද? ආ මේ තරුණ කාලේ තියෙන්නේ හොඳට හල් සල්ලි හම්බ කරන්න, හොඳ ධනවතෙක් වෙන්න, හොඳට ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න, බලවතෙක් වෙන්න කියන එක හැඟීම විතරක්ම ලෞකික ජීවිතයේ ඇලිලා ගැලිලා ලෞකික පරමාර්ථවල විතරක්ම ඇලිලා ගැලිලා ක්‍රියා කරන පුජ්‍යලයක් හිතාගෙන ඉන්නවා මම වයසට ගියාම බණ දහම් අහන්න ඕනි, දන් දෙන්න ඕනි, සිල් රකින්න ඕනි, පස්සේ අම්මට එහෙම තාත්තට කලකන්න ඕනි. මෙයාගේ තියෙන බලාපොරොත්තු. දැන් මොකද්ද? මොහොම මහන්සියෙන් කැප වෙලා හරියට සල්ලි හම්බ කරනවා. එහෙම නැත්නම් කර්මාන්ත කරනවා. මේක විදිහේ ව්‍යාපාර ඒවා විතරමයි. අම්මා ඉන්නවද කියලා බලන්නේ. තාත්තා ඉන්නවද මතකත් නැහැ, වෙලාවකුත් නැහැ. දරුවන් පිළිබඳ හොයන්න බලන්න. පස්සේ ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් සල්ලි ඔය තියෙන බැංකුවල ඕන තරම් අරගෙන ඒව කරන්න ඒව කරගන්න ඕගොල්ලෝ මම මේ ව්‍යාපාර තව දියුණු කරන්න ඕනි කියලා ඒවයෙම ඇලිලා ගෙල්ලා ඉඳලා අන්තිමට වෙන්නේ රැහුරා තුනුකෙහට මරහට නොදෙන තේක් වයසට යනවා ඔන්න දැන් විස්රාම යනවා අරව කරගන්න බෑ දැන් යා කල්පනා කරනවා නම් වයසට ගිහිල්ලා ඈ ඇඟපොත පණ නැතුව ලෙඩ රෝග වලින් පෙළලා ඉන්න වෙලාවේ සිල් සමාදන් වෙන්න එහෙම නැත්නම් දාන ආදී පින්දහම් කරන්න, මව්පියන්ට උපස්ථාන කරන්න, වයෝ වෘද්ධ අම්මට තාත්තට උපස්ථාන කරනවා තියා මේ මිනිහක් දැන් ලෙඩෙක් වෙලා නැගිට ගන්න පර නෑ, ඇඟපත වාරු නෑ. එයා කොහොමද අම්මට උදව් කරන්නේ? එයා කොහොමද දැන් සිල් ගන්න පන්සලට යන්නේ? ඇයි එයා හිතාගෙන හිටියා පස්සේ කරන්නම් කියලා කල් දැම්මා ප්‍රමාද වුණා. දැන් රැවුලා තුඩු කැට මරාට නොදැනෙති. දැන් මෙයාගේ ලේ ටික ඔක්කොම යක්ෂණියෙක් ඇවිල්ලා උරාගෙන බීලා දැන් හපයක් විතරයි තියෙන්නේ. ඒ මොකක්ද මේ ශාරීරියේ ලේ ටික හිඳිලා ගිහිල්ලා උරා බීලා තියෙනවා යක්ෂණියක්. ඒ යක්ෂණිය කවුද? ජරා නැමැති යක්ෂණිය, වයසට යෑම නැමැති යක්ෂණිය. දැන් හපයක් බවට පත් වෙච්ච මෙයාට වෙන වැඩක් කරනවා තියා තමන්ගේ ශරීරයවත් වළංගු නැහැ. කොහොමද තුන්දොරින් යහපත් වැඩ කරන්නේ? අන්න ඒ නිසා සියස් සංග්‍රහය කියනවා ඒ වගේ වයසට ගිහිල්ලා හපයක් බවට පත් වෙනකම් බලා ඉන්න එපා. හැම වෙලාවෙම ලැබෙන ලැබෙන වෙලාවේ තුන් දොරින් යහපත් වැඩ කරන්න අප්‍රමාද වෙන්න එපා අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ අවධාරණය කරන වැදගත්ම කාරණය එක වශයෙන් උන්වහන්සේ මුලින්ම බහුපකාරෝ කියලා පැහැදිලි කරන්නේ අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු මොකක්ද මේ අප්‍රමාදී බව කුසල ධර්මයන්නේ යහපත් වැඩ කරන්න ප්‍රමාද වෙන්න එපා කල් දාන්න එපා බණ භාවනා කරන්න ප්‍රමාද වෙන්න එපා, කල් දාන්න එපා, දන් දෙන්න භාවනා කරන්න. කල් දැම්මොත් කවදා හරි පසුතැවිලි වෙනවා අනේ මට බැරි වුණානේ සිල් සමාදන් වෙන්න. අනේ මට බැරි වුණානේ දානයක්වත් දෙන්න. අනේ මට බැරි වුණානේ අම්මට තාත්තට සලකන්න. අනේ මට බැරි වුණානේ නෑදෑයින්ටවත් ටිකක් උදව් උපදව් කරන්න. අනේ මට බැරි වුණානේ අපි පන්සලටවත් උදව්වක් කරන්න පන්සලටවත් යන්න වෙලාවක් උනේ නෑනේ. ආම්ද්‍රුවවත් ඉන්නවද කියලා බලන්න බැරි වුණානේ. ඕන්න වෙන වැඩි. එතකොට අපරාධි මුළු ජීවිත කාලයම Taman ඉදිරියට ජීවත් වෙන්නේ බොහොම පසුතැවිල්ලෙන් විපිලිතර වෙනවා. මුළු ජීවිත කතාවම එයාට පස්ස හැරිලා බැලුවත් ධනිය හම්බ කළා කොච්චර ධනිය තිබුණත් දැන් සතුටින් ඉන්න බෑ. ඇයි? ලෙඩ රෝග වලින් පෙළෙනවා. සමහර වෙලාවට ඒ ධනිය නිසා දරුවෝ කුලල් කා ගන්නවා. නෑදෑයෝ කුලල් කා ගන්නවා. මේවා විසඳන්න තමන්ට ශක්තියක් නැහැ බලයක් නැහැ දුර්වල වෙලා ලෙඩ වෙලා මෙවැනි තත්ත්වයකදී මොකද වෙන්නේ ප්‍රමාද වෙච්ච පුජ්‍යලේකුට කුසලේසු ධම්මේසු කුසල ධර්මී ප්‍රමාද වෙන එක්කිනා ඒකාන්ත වශයෙන් විපිලිසර වෙනවා ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා මන භාවනා කරන්න ප්‍රමාද වෙන්න එපා කර්මස්ථානයක් ලැබුණම ඒක අනුව හොඳට දැඩිව කැපවීමෙන් රෑ දවල් මහන්සි වෙලා නිදි වරාගෙන ඒ කර්මස්ථානීය දියුණු කරගන්න මහන්සි ගන්න මාර්ගඵලයක් ලබා ගන්න උත්සාහවත් වෙන්න කියලා අවවාද කරනවා. ඊළඟට සරියොත් මහරහතන් වහන්සේ මේ විදිහට එකක් වශයෙන් ගන්නවා නම් කරුණු 10ක් අර මූලික මාත්‍රිකා වශයෙන් තිබූ මාත්‍රිකා 10ටම පැහැදිලි කරනවා. ඊළඟට දෙවෙනි මාත්‍රිකාව අරගෙන සම්පජඤ්ඤ කරුණු වශයෙන් පැහැදිලි කරනවා. ඒ වගේ පැහැදිලි කිරීමේදී සරියුත් මහරහතන් වහන්සේ විශේෂයෙන්ම බොහෝ ප්‍රයෝජනවත් කරන කරුණු උපකාර කරුණු වශයෙන් දැක්වුවා වගේම මෙතෙන්දිත් එක කාරණයක් වශයෙන් දක්වනවා නම් නිතරම සිහිපත් කරලා බුද්ධිමත්ව කටයුතු කරන්නයි කියනකොට කාරණා දෙකක් වශයෙන් ගන්නවා නම් දක්වන්න පුළුවන් සතිය හා සම්පජඤ්ඤය කියලා. සතිය හා සම්පජඤ්ඤය කියලා කියන්නේ බොහොම වැදගත් කාරණයක්. ඒක ජීවිතේට විශේෂයෙන් උපකාර වෙන ධර්මයක්. සතිය කියන්නේ සිහිය අපි කවුරුත් දන්නවා. ඒක ගැඹුරෙන් පැහැදිලි කරනවා සතිපට්ඨාන සූත්‍රයේ සතර සතිපට්ඨානි කියලා. සම්පජඤ්ඤය කියන්නේ දැනුම හොඳට ත්‍රිලක්ෂණීය පිළිබඳව ධර්මීය පිළිබඳව අවබෝධය. සිහියෙන් යුක්තව ජීවිතය දිහා බලන්න පුළුවන් වෙනවා නම් සති සම්පජඤ්ඤයෙන් ඒ වගේම සති සම්පජඤ්ඤයෙන් යුක්තව තමන් කරන ක්‍රියා අවබෝධ කරගන්න පුළුවන් නම් සති සම්පජඤ්ඤයෙන් යුක්තව තමන්ගේ මනස පිළිබඳ අවබෝධයකින් යුක්තව ඉන්න පුළුවන් නම් එයාගේ ජීවිතයක් පිරිහෙන්නේ නැහැ. එයාට පේනවා තමන්ගේ අඩුව. ඇයි? හරියට කණ්ණාඩියකින් බලනකොට පේනවා වගේ තමන්ගේ මූණේ තියෙන අඩුපාඩු, ඒ වගේ මූණේ තියෙන ලස්සන ඒ ඔක්කොම පේනවා. දත් ටික බොහොම හොඳට පිරිසිදුව තියෙනවද? එහෙම නැත්නම් අපිරිසිදුද? ඒ හොඳට දැකලා බලලා Tamanට ඒවා අඩුපාඩු තියෙනවා නම් හදා ගන්නත් පුළුවන්. ඇයි? සතිය තියෙනවා, සීය තියෙනවා. සම්පජඤ්ඤේ බුද්ධිමත්ව බලනවා. එතකොට සති සම්පජඤ්ඤය කියන මෙන්න මේ කරුණු දෙක ඕනෑම ජීවිතයකට බොහොම වැදගත් වෙනවා. විශේෂයෙන් භාවනානුයෝගීව සිටින භික්ෂුවක් හෝ යම්කිසි යෝගාවචරයෙක් නම් සති සම්පජඤ්ඤය අත්‍යවශ්‍යයි. සති සම්පජඤ්ඤයේ ගතේ ටිතේ නිසින්නේ සුත්ති జాగරති. සෑම අංශයකටම අවශ්‍යයි. මේ කාරණා ඒ විතරක් නෙමෙයි සති සම්පජඤ්ඤේ ලෞකික දියුණුවටත් බොහොම ප්‍රයෝජනවත්. යම් කිසි කෙනෙක් යම් කිසි රැකියාවක් කරනවා නම් දරුවෙක් අධ්‍යාපන කටයුතු කරනවා නම් එහෙම නැත්නම් වෙනත් වෙනත් කාර්යයක යෙදලා ඉන්නවා නම් හැම වෙලාවෙම සිහිය අවශ්‍යයි. තමන් කරන කාර්ය පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. හොඳට හිතලම අතලා මම කල්පනාකාරීව මම සංවරව කටයුතු කරන පුජ්‍යලේකුගේ රැකියාව එන්නේ දියුණු වෙන දියුණුවටපත් වෙනවා. ආර්ථිකයේ දියුණුවන දියුණු වෙනවා. දරුවෙක් නම් තමන්ගේ අධ්‍යාපනය දියුණු කරගන්න පුළුවන් විභාග සමත් කරගන්න බොහොම පහසු ක්‍රමයක්. ඉගෙන ගන්න දරුවන්ට සතිය සතිය කියන්නේ සිහිය. සිහිය කියන්නේ තමන් කටයුතු කරනකොට හොඳට කල්පනා විසිරුණු මනසක් ඇති කෙනෙකුට සතිය පිහිටවන්න අමාරුයි. ඒ මොකද කලබලකාරී මේ කාමුක ලෝකේ මේ මේ මාතුකා යටතේ දරුවන්ගේ මනස විකෘති වෙනවා. වැඩිහිටියන්ගේ මනසත් විකෘති වෙනවා. මේවට අහු වෙලා මේක් විදිහේ විකෘති වූ කලබල වූ මනසකින් යුක්ත පුජ්‍යලයකට නම් සතියක් පිහිටව ගන්න, සීය පිහිටව ගන්න බොහොම අමාරුයි. සම්පජඤ්ඤේ කොහොමටවත් නෑ. අද මේ වාණිජ ලෝකයේ නුවණින් සීයෙන් බුද්ධියෙන් බලන්න පුරුදු නොවුනොත් එහෙමනම් ඕ නෑම කෙනෙක් විනාශ වෙනවා. අද බණහණේක වුණත් හොඳට සීයෙන් බුද්ධියෙන් බණහන්නේ එහෙම නැත්නම් මේ කියන සියල්ලක් වොව්වෝ ඉසේල ස්වාමීනි ඕ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බෝධීන් වහන්සේ ගාව තමයි බුදුනේ කියලා කවුරු හරි තමන්ගේ පන්තලේ බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා කිව්වම ඔව් ඔව් ස්වාමීනි මේක බොහොම පරණ බෝධීන් වහන්සේ නමක් මෙතන තමයි බුදු බව ලැබියේ බුදුහාඳුරු කියලා සාදු සාදු කියලා කර්මට සමහර අයට සතිය නෑ සම්පජඤ්ඤේ නෑ සතිය තියෙනවා නම් සිහිය තියෙනවා නම් අපි පඨමං බෝධිපල්ලංකං ဒ ුතියංචානින් මිසං කියලා වන්දනමාන කරන්නේ දඹදිව බුද්ධ ගයාවේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ සිතටම වාගෙන එහි සාකාවක් ප්‍රසාකාවන් වශයෙන් වැඩමවන ලද අනුරාධපුරයේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ එහෙම නැත්නම් අනිකුත් ලංකාව පුරාම පැතිරලා තියෙන අෂ්ටඵල රුව දෙතිස් ඵල රුව බෝධීන් වහන්සේලා සිහිපත් කරගෙන අපි ඒ බෝධි වන්දනාව සීකරන්නේ සීකරලා බෝධීන් වහන්සේ සීපත් කරලා බුදුහාමරංගේ ගුණ සීපත් කළ වන්දනමාන කරන්න. අර වගේ පිළෝ හතරක් නැති මොකක්වත් ඉතිහාසෙවත් එහෙම නැත්තම් මේවායේ තොරතුරු ධර්ම ග්‍රන්ථවල තියෙන ඒවත් හොයලා බලන්න නැතුව කියන කාරණාව පස්සේ දුවන තරමට සම්පජඤ්ඤයේ නුවණ නැති සතිය සිහියක් නැති අයගේ විකාර නිසා තමනුත් පිහිෙයි තමන් අවට ඉන්න තමන් කියන දකින අයත් එයාට උපහාසයට ලක් කරලා කතා කරાવી. ඉතින් ඒ නිසා සතිය බොහොම වැදගත් ජීවිතයකට හැම කෙනෙකුටම භික්ෂුන් වහන්සේලාට මෙන්ම ධර්ම දේශනා කරන අයටත් ඒ වගේම මේවා අනුව අපි යම්කිසි ධර්ම ග්‍රන්ථයක් ලියනවා නම් ඒ අයටත් ඕනම කෙනෙකුට බුද්ධිමත් එහෙම නැත්නම් නූගත් එහෙම නැත්නම් උගත් ඕනම කෙනෙකුට ධනවත් පොහොසත් ભેදයක් නැහැ. උගත් නුගත් ભેදයක් නැහැ. කාටත් අත්‍යවශ්‍ය දෙයක්. සතිය හා සම්පජඤ්ඤය මේ කරුණු දෙක බොහොම ප්‍රයෝජනවත් වන කාරණා වශයෙන් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා භාවේ තබ්බෝ බවා වඩන්න ඕනි කියලා. ඕවා සතිය වඩන්න ඕනි. සතර සතිපට්ඨානය දියුණු කරගන්න ඕනි. ඊට පස්සේ තවත් මේ අනුව සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟට කරුණු තුනක් වශයෙන් බොහෝ ප්‍රයෝජනවත් වෙන කාරණා පැහැදිලි කරනවා නම් සත්පුරුෂයන්ගේ ආශ්‍රයත් සද්ධර්මය ශ්‍රවණය කිරීමත් ධර්මානුකූලව ජීවත් වීමත් කියන මේ කරුණු තුන මේ කරුණු තුන ඉතාම වැදගත් බුදුහාමුදුරු නොඑතන මේ කාරණා තුන අවධානීය ක්‍රමෙන් දේශනා කරපු සූත්‍ර තියෙනවා ඒ මොකද සත්පුරුෂානන් දස්සාවි සත්පුරුෂ ධම්මේ කෝවිදෝ සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ යම් කිසි කෙනෙකුට සත්පුරුෂයන් ආශ්‍රයයට ලැබෙනවා නම් සත්පුරුෂ ධර්මයේ දක්ෂයෙක් වෙනවා නම් ඒවා ප්‍රගුණ කරනවා නම් ආන්‍යයගේ ජීවිතයේ අභිවෘද්ධියටපත් වෙනවා පිරියෙන් හේතුවක් නැහැ කියලා නොඑක් තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා තමයි පින්නතුනි අපි අදත් පින්කමක් කරලා යම්කිසි ඒ කරන ලද කුසල ක්‍රියාවේ බලයෙන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ මොකද අපි මේ කරපු පින්කමේ බලයෙන් අපට නිවන් දකිනාතුරු අසත්පුරුෂයෝ ආශ්‍රයයට නොලැබේවා සත්පුරුෂයන්ම ආශ්‍රයයට ලැබේවා සත්පුරුෂයන් ආශ්‍රයයට ලැබුණොත් සත්පුරුෂය ධර්මය අහන්න පුළුවන් සත්පුරුෂ ධර්මය ආශ්‍රය අහලා ලැබුවා තේරුම් ගත්තොත් ඒ සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසාම අපේ ජීවිතයත් සත්පුරුෂ ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් යහපත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න ලැබීම ඒ වගේම සත්පුරුෂයන්ගේ ධර්මය අහලා ඒක ප්‍රගුණ කරගැනීම කියන කාරණා ඕනෑම කෙනෙක්ගේ ජීවිතයට වැදගත් වෙනවා. අපි මේ කල්යාණ මිත්‍රයෝ කියලා කියනවා. සත්පුරුෂ සමාගමය කියලා කියනවා. අපිට ශ්‍රේෂ්ඨ උතුමන් වශයෙන් සත්පුරුෂයන් වශයෙන් ධර්මයේ පැහැදිලි කරන්නේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා. ඒ වගේම ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වශයෙන් ශ්‍රේෂ්ඨ ආර්ය කුජලියෝ. ඒ වගේම වර්තමාන කාලයේ නම් අපට හොඳ නරක කියලා දෙන ගුරුවරුන් වැඩිහිටියන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආගමික නායකයන් සත්පුරුෂයන් වශයෙන් ගණන් ගන්න පුළුවන්. ඒ මොකද ලෝකයේ හොඳ නරක කියලා දෙන අය සත්පුරුෂයෝ. යම්කිසි කෙනෙක් ලාභාපේක්ෂාවක් නැතුව එහෙම නැත්නම් විශේෂ කීර්ති ප්‍රශංසා ආදියක් අපේක්ෂා නැතුව ලෝකයාට හොඳ නරක කියලා දෙනවා නම් ඒ අය සත්පුරුෂයෝ ඒ අය අඩුයි දුර්ලභයි. වර්තමානයේ විශේෂයෙන් අසත්පුරුෂ ආශ්‍රය තමයි අපට ලැබි වැඩියෙන් තියෙන්නේ. ඒ මොකද නොයේක් යටි පරමාර්ථ, ලාභාපේක්ෂාවෙන්, කීර්තිය බලාපොරොත්තුෙන්, එහෙම නැත්නම් බලය දියුණු කරගන්න, බලය වැඩි කරගන්න, අනුන්ගේ මනාපයක් ගන්න, නොයේක් විදියට යාළුවෝ මිත්‍රයෝ වගේ පේනවා, උදව් කරනවා. යටින් දෙනවට වැඩිය ගන්න බලාපොරොත්තුව තියෙනවා. ලාභාපේක්ෂාවෙන් යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් කියනවා නම් කරනවා නම් හිතනවා නම් ඒක සත්පුරුෂ පුජ්‍යලේගේ ක්‍රියාවක් නෙවෙයි. අසත්පුරුෂයාගේ ලක්ෂණ තුනක් පැහැදිලි කරලා තියෙනවා. මොකක්ද? මේ අසත්පුරුෂයාගේ ස්වභාවයම වැරදි විදිහට හිතනවා. වැරදි විදිහට කතා කරනවා. වැරදි ක්‍රියාවක යෙදෙනවා. සත්පුරුෂයා සුචින්තිත චින්තී හෝති. සුභාසිත වාසී සුක්කත කම්මකාරී. සත්පුරුෂයා හිතන ක්‍රමෙම තියෙන බොහොම පැහැදිලි බවක්, නිවැරදි බවක්. සත්පුරුෂයා කියන කතාවෙත් තියෙනවා පැහැදිලි බවක්, සත්පුරුෂ බවක්. ඒ වගේම සත්පුරුෂයාගේ ක්‍රියාවෙත් තියෙනවා බොහොම පැහැදිලි බවක් සත්පුරුෂ බවක්. මෙන්න මේ නිසා සත්පුරුෂයා කියලා කියන්නේ කියන දේ කරන කරන දේම තමයි එයා හිතලා තියෙන්නේ. ඒ නිසා කය වචන හිත කියන තුන්දර මම ඍජුයි. මම අවංකයි. අන්නේ අවංක ඒ වගේම ඍජු වූ ධර්මයේ පිහිටලා සද්ධර්මයේ සත්පුරුෂ ධර්මයේ පිහිටලා යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට අවවාදයක් දෙනවා නම් හොඳ මේක නරක මේක මෙහෙම කළොත් හොඳයි මෙහෙම කළොත් පාඩුයි මෙහෙම කළොත් ඔබට හොඳ නෑ මෙහෙම කළොත් ඔබගේ මව්පියන්ට හොඳ නෑ මෙහෙම කළොත් ඔබේ රටට හොඳ නෑ මෙහෙම කළොත් ඔබේ ජාතියට හොඳ නෑ මෙහෙම කළොත් ඔබට ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට හොඳ නෑ වික්ෂුණාන්තේලාට හොඳ නෑ ඔය විදිහට යම් කෙනෙක් සත්පුරුෂය වගේ අවවාදයක් අනුශාසනාවක් කරනවා නම් ඒ සත්පුරුෂයන් ආශ්‍රය කරන්න ලැබීම වැදගත් දෙයක් ජීවිත අභිවෘද්ධියට හේතු වෙන දෙයක් ඒ වගේම එවැනි සත්පුරුෂයන් සමග කටයුතු කරන්න ලැබීමත් වැදගත් දෙයක් ජීවණයටපත් වෙන්න හේතු වන කාරණයක්. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් කල්පනා කරලා සත්පුරුෂයන් සමග ආශ්‍රයත් ඒ වගේම සත්පුරුෂයන්ගේ ඇතුලෙන් අහන ධර්මයක් ඒ අය ආශ්‍රය කළේ ධර්ම ප්‍රතිපත්ති වල යෙදීමත් කෙනෙක්ගේ ජීවිතයක් අභිවෘද්ධියට පත් වෙන්න හේතු වන කාරණා වශයෙන් සරියුත් මහරහතන් වහන්සේ මේ විදිහට ධර්ම අනුශාසනා කරනවා. මේ කාරණා මේ වගේ පැහැදිලි කරමින් එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු පහේ විදිහට දසුත්තර 10 බැගින් ගොඩවල් ගතමින් කරුණු 10 10 පැහැදිලි කළ අවසානයේට මෙහි ඉදිරිපත් වෙන කරුණු 550 ධර්ම ස්කන්ධ ධර්ම ගොඩවල් ඒ ධර්ම 550ම එකතු කළා තමයි දසුත්තර සූත්‍ර දේශනාව තියෙන්නේ. මේකිතා ගැඹුරු ධර්ම දේශනාවක්, බොහෝ කරුණු අන්තර්ගත දේශනාවක්. ඒවා පැහැදිලිව ඔක්කොම එකතු කළා අපට මේ වගේ සුළු වේලාවකදී දක්වන්න බෑ. ඒ උනත් මෙහි බොහොම වැදගත් කාරණා රාශියක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම හතේ කරු දක්වනකොට සද්ධා දනං සීල් දනං හීයොත්ප්පයන් දනං සුත දනං චාගෝච පඤ්ඤා මේ සප්තමන් දනං කියන ආදී සප්තාරිය දන දක්වනවා අටේ කරුණු දක්වනකොට ආර්ය ශ්‍රාංග මාර්ගය ආදී වැදගත් කරුණු ජීවිතයේ මෙලව පළවල අභිවෘද්ධියට හේතු වන කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ අනුව මේ සූත්‍ර දේශනාවේ මතක තබා ගැනීම පහසු වෙන ක්‍රමවේදයට අනුව සරියුත් මහරහතන් වහන්සේ ධර්ම කරුණු රාශියක් එකතු කරලා පැහැදිලි කරලා දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා ඒ ධර්ම දේශනාවල් බොහොම සාදුකාර දීලා අනුමෝදන් වෙනවා ඒ වගේම මේ ධර්ම දේශනාව උන්වහන්සේලාට කර්මස්ථාන වශයෙන් භාවනා කළා නිවන් මාර්ගයේ පාදා ගැනීමට හොඳ උපදේශයක් උපදේශ ඇතුළත් අනුශාසනාවක් බවට පත් වෙලා ඒ නිසා උන්වහන්සේලා සාදුකාර දෙමින් අනුමෝදන් වුණාය කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අද දවසේ මේ දසුත්‍ර සූත්‍රය මුල් කරගෙන මම පැහැදිලි කළේ සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු 550ක් අන්තර්ගත දේශනාවක්. එහි කරුණු කීපයක් පමණක් සඳහන් කළා. ඒ සෑම කරුණක්ම අපේ ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර ජීවිතයටත් ප්‍රයෝජනවත් වෙන ධර්ම අනුශාසනාවන් ඒ උදාාරතර ධර්මානුශාසනාවන් ශ්‍රවණය කිරීමෙන් මේ වෙලාවේ මේ අය පංචශීලයේ පිහිටලා සීලය ආරක්ෂා කිරීමෙන් ඒ වගේම බණ ඇසීමෙන් භාවනාමය පින්කමකුත් සිද්ධ කරගත්තා. ඒ සියලුම පින් අපටත් ඒ වගේම අද දවසේ මේ දායකත්වයේ දරණ සියලු පින්තුන්ගේ මේගේ ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් සියලුම දෙනාට අතිඋතුම් නිවන් සම්පත් පිණසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබන්න. සාදු සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු ධර්මාන් ශාසනාව ප්‍රවැත්වූ අද දේශකයන්න් වහන්සේ රත්නපුරන මුද්දුව සිරිසුමන මහ පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද කොණ්ඩස්තන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මාන්සීතත් නිවන් වූ ශාස්ත්‍රීය කටයුතු තවතවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු